දකින්නේ මේ විඥානය අපි පටවි ආපෝතේජෝ දේව බ්‍රහ්ම කියන සංකල්ප දිගේ. ඒ සංකල්ප වලට ගිය ගමන් විඥානයේ විසින් එව්වගේ ආධාරයෙන් විඥානීය ක්‍රියාකාරකම් පෙන්වනකොට විඥානයේ හැංගිලා පටවි ධාතු ලොක් කරලා පෙන්වනවා අපිට. තේජෝ ධාතු ලොක් කරලා වෙනවා. අපේ කතන්දරය යන්නේ පටවි ධාතුවත් එක්ක. අපේ කතන්දරය යන්නේ තේජෝ ධාතුවත් එක්ක. අපේ කතන්දරය යන්නේ සිංහල බුද්ධ ආගමත් එක්ක. අපේ කතන්දරය යන්නේ මේ ලෝකෙත් එක්ක පරලෝකෙත් එක්ක. විඥානයේ හැංගෙනවා. විඥානේ තනි වෙච්ච වෙලාවට ඒක කියන්නේ අනිදස්සනයි. ඒක අපපතිත්‍තිතයි. ඉතින් මේ කතාවේදී මේ කියන විඥාණය නැත්තම් මේ අපපතිත්‍තිත විඥාණය එහෙනම් මේ අනිදස්සන විඥානේ සජීවීද අජීවීද කියන ප්‍රශ්නයක් මතු කරලා තමයි ඉන්දියාවේ බුද්ධ ආගම නැති කිව්වේ. මේක එළියට ගත්ත මම ඉතර දැනගෙන නෙවෙයි කතා කරන්නේ නමුත් කතා කරලා ඉතුරු නිසා මම කතා කරනවා. මේක එළියට ගත්ත මේ මේකමයි එළියට ආරම්භ තියෙන්නේ ශංකරාචාර්ය අරගෙන කියනවා ඔය විඥාණයට තියෙනවා සුගුණ නිර්ගුණ කියලා தত্ত্ব දෙකක් නිර්ගුණ කියලා කියන්නේ ඒකේ ಗುಣ පේන්නේ අනිදස්සනයි සුගුණ தત્ත්වය තියෙනවා එතකොට එයා හොල්මන් කරනවා පේනවා විඥාණය කියලා පටවියත් එක දෙල්ලම් කරනවා ආපෝ තේජෝ වායෝ දේව බ්‍රහ්මන්තික ඒක අපිට කියලා දෙන්න පුළුවන් හැබැයි එතකොට එයා කෙලසිලා කෙලසිල්ල කොච්චරද කියනවනම් විඥානයේ රූපෙට ගිය ගමන් අපි රූපයත් එක්ක ඇල්ලගෙන යනවා මිසක විඥානේ හැංගෙනවා විඥානේ කොටු කරපු ගමන් අනිදස්සන වෙච්ච ගමන් අපපතිතෙත් වෙච්ච ගමන් ඒක භාෂාවට දාන්න බෑ. ඒක මේ විෂාති ක්‍රාන්තයි. ඒ නිසා මේ විඥානයේ තියෙන දැන් මේ කියන අනිදස්සන නිදස්සන කියන පද දෙකට ඒ මේ ආදි ශංකර පෙන්වන්නේ නිර්ගුණ සුගුණ කියන தත්ත්වය. මේ නිර්ගුණ தত্ত্বය බ්‍රහ්මත්වය බ්‍රහ්මයා නෙවෙයි. ඒක පුද්ගල ධර්මයට ආපු ගමන් බ්‍රහ්ම වෙනවා. ඒකට පණ තියෙනවා. මේ විඥානයේ බ්‍රහ්ම නැත්තම් නිදර්ශන කරන්න ප්‍රතිෂ්ඨාව ලැබුව ගමන් පණක් තියෙනවා. නිසා බ්‍රහ්ම තමයි ලෝකේ ප්‍රධානම දෙය කියලා ඒක බ්‍රහ්මාගමකට හරවලා තියෙනවා. අද ලංකාවේ බුද්ධ ආගමේ ඉන්න උත්කෘෂ්ඨ සේරම නොදැනුවත්වම උන්නතර ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ නැතුව විඥානයේ මේ නිදර්ශන භාවය අර අද්වෛතයට දාගෙන වේදාන්තයට දාගෙන වේදාන්තයේ කියනවා ඒක මේ බ්‍රහ්මයා ඉන්න නිසා සිල් ලකින්න නම් මනම් මොකුත් ඕනේ නැහැ. භාවනා කරන්න ඕනෙත් නැහැ. බ්‍රහ්මයාට පූජාවක් කරපු ගමන් උතෙන්ට යන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රහ්මයා කැමති වෙලාවක දෙයිද කියන්න දන්නේ අර නිර්ගුණ தත්ත්වයට යන්න පුළුවන්. ඉතින් මේ දවස්වල මගේ වැඩේම ඒකට සම්බන්ධව ලංකාවේ ඉන්න අය ලියපුවත් ඒ ආදිශංකර් ලියපුවත් මෑත කාලේ හිටපු ඉන්දියාවේ ඕක ප්‍රසිද්ධ කරපු අයගේ ලිව්වත් තැන සලකලා බලන කොච්චර සියුම් ගැටයක්ද ගහලා තියෙන්නේ අපේ ලංකාවේ ඉන්න විශේෂම කර්මස්ථානාචාර්යවරු අරමතේ කාලා. ඒක හරි ජනප්‍රියයි. ඒකේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් අනිදර්ශන කියන වචනේ වෙනුවට ඒ ඇත්තන්ට ගන්න වෙන්නේ නිර්ගුණ தত্ত্বය කියන එක. නිදර්ශන தত্ত্বය කියන එකට ගන්න තියෙන්නේ සුගුණ தত্ত্বය. පතිට්ඨාව පිටුපු තැනයි. එකම වෙනසයි තියෙන්නේ මේක බ්‍රහ්මයා ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඒකෙදි ඒගොල්ලෝ බ්‍රහ්ම ඊශ්වර කියන තුනටම තියෙනවා ඊශ්වරත්වය සහ ඊශ්වරයා. බ්‍රහ්මත්වය සහ බ්‍රහ්මයා කියලා මේ දෙක අතර විස්තර කරලා දෙන්න බෑයි කියලා ඔය චිම්මයාගේ ස්වාමීනෝ හම්බ වෙන්න අපිට ඔය සතිපස්සලේදී මම එන්නම් ස්වාමීන් වහන්සේ ඕන්ලාගේ සාකච්ඡාවක මේක සාකච්ඡා කරන්න බෑ. මේක තාම සියුම් තැනක්. ඒ සියුම් තනේ වාසිය සර්වචනන් සින්න කාලේ බුද්ධ ආගමට තිබ්බේ. සර්වචනන්ති පින්නම් පාල අවුරුදු 800කට පස්සේ දැන් Hindu ආගමට ගිහිල්ලා දැන් ලංකාවටත් ඇවිල්ලා. ලංකාවෙත් උංගෝ ප්‍රසිද්ධ ලකයා ගහන කට්ටිය ඒ මතේ ඉන්නේ. වාද කරන්න ගියොත් අපිව චප්ප කරනවා. වාද කරන්න ගියොත් අපිව මත ගහලා දානවා. මොකද මේ පැත්තට ධනය බලය කුලයේ තේරම ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේක වළක්වන්න බෑ. මේ අනිදසන විඥාන කතාව මේ නැත්තම් අපි කියනවා නම් Hindu පැත්තෙන් අද්වෛත වේදාන්තයේ තියෙන මේ ඒකෝ කියන එක යුනිටි කියන එක එහෙම නැත්නම් මේ නිර්ගුණ தත්ත්වේ වළක්වන්න බෑ. මේකෙදී බිකු බෝධි ඊ타ත්ම කාලෝචිතව මේක ලියලා තියෙනවා බෞද්ධයා මේ අද්වෛත වේදාන්තේ පටලවා ගන්න එපයි කියලා. ඊට පස්සේ ඊයේත් මම එක්කෙනෙකුට ඒක පිටත් කරා. මේක පොඩ්ඩක් කියවලා බලන්න. ඔගොල්ලෝ කරන දේෙන් මේට ඉන්දියාවේ බුද්ධහමට වෙච්ච දේ වෙනවා මිතර. සීල සමාධි ප්‍රඥා මොනවාක්වත් ඕනේ අනුපුර ප්‍රතිපදාවක් ඕනේ නැහැ. කිලින් මෙතෙන් ශූන්‍යතාවයට යන්න පුළුවන්. කිලින්ම මේ නිවන් කියන එකට යන්න පුළුවන් කියන එක අතිදහවනකාරී විදියට යනවා. ඒ නිසා අද ලෝකේ ඉන්න විශේෂම ගිහි ලෝකේ ඉන්න විශේෂම උගත් පිරිස මේක පැහැදිලිව බාර ගන්නවා මොකද්ද අප්පා මේ ඉන්ටර්සිටි බස් එක තියේදී නිකන් දෙනවා නම් මොකටද මේ ගොන් කරත් එක යන්නේ බර කරත් එක යන්න ඕනේ ඉතින් මේ හරි ලස්සන කතාවක් මේකේ තියෙන ඉතින් මේක මේ Taman නිවන් දකින කතාවක් නෙවෙයි. මේක මේ ලෝකයේ සරුවචනසිකේ ධර්මයේ වරින් වර ස්වයන් සිද්ධව මතුවෙලා ඒක නිකන් කාලේ වැලිසලාවට යටත් වෙනකොට බොහොම අලංකාර භාෂාවෙන් අලංකාර ගුරු උරවිලා ඒක පාරටම මිනිස්සු මේ නිකන් කුඩු ගස්සනවා වාගේ මත් කරනවා. ඉතින් ඒක අපිට ඇත්තටම මේ වලක් කණ්ඩාවක්වත් වාද කරන්නවත් බෑ. හැබැයි අපි ඒක දැනගන්න ඕනේ මේක මේ අද වෙච්ච එකක් නෙවෙයි ඉන්දියාවේ ඉතිහාසගත වෙලා ඉන්දියාවේ බුද්ධ ධර්ම 100%ක්ම නැති වුණා. ලංකාවෙත් ඒ මට්ටමට එනකොට ඕක එන්නේ මේ මගේ පුද්ගලික මතයක් මහායාන ස්වරූපයෙන් සමතය හරහා මැජික් හරහා එහෙම නැත්නම් යුද්ධපල ප්‍රාතිහාර හරහා. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ බොහොම ලේසියෙන් යන්න පුළුවන් ඊළඟ ප්‍රාතිහාර වලට ඒකට මේ භාවනා කරන්න හරි මේ මුකුත් ඕනේ නැහැ. එක්කමගේ මනක් ගන්න. ඒකට වැඩි හරියි. එතන පොඩ්ඩක් ඉඳගෙන කල්පනා කරලා මම දැන් නිවන් දැක්කා වගේ නේද කියලා නැද්ද කියලා බලන්න. හරි. ධ්‍යානයක් ලැබලා තියෙනවද නැද්ද කියලා බලන්න තියෙනවා. නිවන් ලැබලා තියෙනවද කියලා බලන්න තියෙනවා. මේක බ්‍රේන් වොෂ් කිරීමක්ද? එහෙම නැත්නම් ඇත්තටම මේ මිනිස්යා සංසාරේ බය දැකලා ශීල සමාධි ප්‍රඥාට ගිය ක්‍රමයක්ද කියන එක කාටවත් පටවන්න බෑ සංසාරේ බය දැකලා ਸਰවඥාන්සේගේ ප්‍රායෝගිකත්වය දන්න මිනිස්යා නම් දන්න මෙහෙම කෙටි ක්‍රම මේකට නැහැ. මේකට යන්න තියෙන්නේ එකට එක එකට එක ක්‍රමයකට. ඒ දෙකෙන් බලනකොට ඥානාරාම ස්වාමීන් පණ්ඩිත ස්වාමීන්සේ හරි පැහැදිලි දර්ශනයක හිටියා. ඔය කවුරු හදිසිකම උගන්වන්න ගියත් මේකේ මේ මේ පීවරෙන් පීවර යන ගමනක් තියෙන කියලා. ඉතින් ඒ නිසා මේකට ලියවිච්ච කතා ගොඩක් තියෙනවා. ඉතින් මේක මම සාමාන්‍ය විදියට ශංකරාචාර්ය කතාව ඥානানন্দ සාන්ති ඉන්න වෙලාවේ දැම්මා. මම කසාන්සත් මේක පොඩ්ඩක් එතකොට ඇත්තටම මට මේ තරම් මම කාලය යොදලා තිබුණෙත් නෑ ශංකරාචාර්යගේ කතාවල් මට දැනගත්තේ නැබුණේ පඬිසාංශ පොඩ්ඩක් උගන්වනවා ඒක. උගන්ලා කියනවා මෙන්න මෙහෙමයි ඉගෙනවීම මේක ඇහුවොත් නම් ඕන කෙනෙක් මත් වෙනවා. මෙන්න මෙහෙමයි දෙන්නේ කියලා බ්‍රහ්මයාගේ ස්වභාවය විස්තර කරනකොට නිවනටත් උඩින්. මේ ළඟදී ශ්‍රී ශ්‍රී ශංකර කියලා කෙනෙක් ඉන්නවා මේ දවස්වල. එයා කතා කරලා ඉවරලා YouTube එකක් තියෙනවා. එයා කතා කරලා බුදුහාමුදුරුවෝ හරියටම හරි. බුදුහාසේ කිසිම දෙයක් නැහැ. මේකේ තියෙන දුක කියනවා. මං අහනවා ඒ කිසිම දෙයක් නැති බෙක්කන දැක්කේ කවුද? දුක නැති බව දන්න කෙනා කවුද? එයා තමයි ශංකරාචාර්ය පෙන්නනද නැති බව දන්න කෙනා අනිවාර්යයෙන්ම ඉන්න බෑ. මේක දුකයි කියලා දකින්න එක්කන අනිවාර්යයෙන්ම සච්චිත්තානන්ද වෙන්න ඕනේ. සියල්ල සපයි කියන තැන ඉන්න ඕනේ. අපි යගේ කරන්නේ ඒකයි කරන මුළු සබාවම අපුඩි කරනවා. ශ්‍රී ශ්‍රී චංකරංකට ඇයි වදේ මේ සච්චිත්තානන්ද තියෙනවනම් මොකටද දුක ගන්නේ? ඒකට වෙයි යටින් බැනලා දාලා තිබුණා එක එකන මේ කරුණා කරලා මිනිසුන්ම ගරින්න එපා. දුක දුක විසින් තේරුම් ගන්න වෙනකොට සච්චිත්තානන්ද වලින් දුක තේරුම් ගන්න ගියොත් ටික කාලයක් තියෙයි යෝග. අදියට මේ ධාන දෙන්න වගේ. නමුත් අන්තිමට මනසට තේනවා දවන් තුල කිසිම වෙනසක් වෙලා නැහැ. චින්තාමය ඥානයක් විතරයි කරකෙන්නේ කියලා. ඉතින් ඒකට යන්න ඒ කියන්නේ ওই චින්තාමේ ඥානයේ තියෙන බුද්ධාගම අකාමකා දාගෙන මේ ਸਰවපිත්තලයක් පෙන්වන්න හදන තියෙන ගතිය භාෂාවෙන් වටන්න පුළුවන්ද? චින්තාමේ ඥානකේ වටන්න පුළුවන්ද? නැත්නම් ඒක වටන එක අපේ ඇත්තට මගේ පුද්ගලික යුතුයකමක්ද කියන එක මම තාම විවෘතව තියෙනවා. හැබැයි බැලුව බැලමට පේනවා මේ යන රැල්ල. ඉතින් ඒකෙදි මම වගේ කෙනෙකුට වේචනය කරන්න පුළුවන් ඔබ ආංචාගේ කරන්නේ විපස්සනා විතරමයි ඔබ වහන්සේගේ කරන්නේ මේ පිළිවෙලට යන ක්‍රමේ විතරමයි. ඒක නිසා මේ මිනිස්සුන් දුකේ හැටියට ඔබ වහන්සේ තවත් දුකක් දාන්නේ ඔළුවට. කරනවනම් මේ විදිහට කරපන් ඒක ඔය ඉන්නවට වැඩිය ඔය තරම් ලේසි නෑ කියන එක. ඉතින් ඒ චීදී අර වෙන ක්‍රමයක් තියෙනවනම් සමත ක්‍රමයකට වෙන ක්‍රමයක් තියෙනවනම් අභිඥායටද වෙන ක්‍රමයක් තියෙනවනම් මැජික් එකෙන් යන්න ගියාවයි. ඒ ප්‍රශ්නයක් නෑ කුඩුකාරයෝ කුඩු ගැහුවට අපිට ප්‍රශ්නයක් නෑ. ස්ත්‍රී දූෂණය කළ සතුට ලැබුවට අපිට ප්‍රශ්නයක් නෑ. මේ සූදු කෙල්ල ප්‍රශ්නයක් ලැබුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට ඒකට සාදු කියන්න බෑ. මලක්කන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ අනිදර්ශන විඥානය කියන පදේට එකතු කරන්න පුළුවන් නම් ඔය මේ නිර්ගුණ විඥානය කියන එක. ඔකට ටිකක් කිට්ටු කරා හේම්පිටිකද ඥානසීය ස්වාමීන් වහන්සේ මන මනෝ චිත්ත කියලා හිත කිලිසෙන අවස්ථා තුනක් තියෙනවා. මන විඥානේ කවදාකවත් කැලසෙන්නේ නැහැ. ඒක තමයි මේ පිරිසුදු මනසේ ඒක මනෝ தත්ත්වයටපත් වෙනවා මනෝ විඥාණය වෙනවා ඊට පස්සේ ඒක ඉඳුරන්න බැඳුනට පස්සේ චිත්ත தත්ත්වයටපත් වෙනවා මනුෂ්‍ය ජීවිත වෙන චිත්ත தත්ත්වේ මනුෂයාට මනෝ විඥාණය කියන එකත් අල්ලන්න බෑ ඒක සාමාන්‍ය දර්ශන විද්‍යාවට අහු වෙනවා ඒකෙමොත් ඒක කෙලෙස් හඳුනනට පස්සේ මන විඥාණය බවටපත් වෙනවා මේ මන විඥාණයට තමයි තේරවාදයේ මේ භවංගේ කියලා වගේ දාගෙන තියෙන්නේ ඒක බේරගන්න බැරි නිසා මහායානේ ආලේ විඥානය කියලා දාලා තියෙනවා. මොකකින්වත් කෙලෙසිච්ච නැති විඥානයක් හැබැයි භවගාමි. ඒක හරියටම කෙලෙසිලා නැහැ. ඒක බ්‍රහ්ම කියනා වගේ තේරවාදී දාලා තියෙනවා. ඉතින් මෙවුව කතා කරන්න ගියාම තේරවාදෙත් එක්ක රණ්ඩු කරන්න වෙනවා අපට. තේරවාදයත් කාලයක් යනකොට අර ශංකරාචාර්ය දාපු මතයට මේගොල්ලෝ මේ පැත්තෙන් ප්‍රතිවිරුද්ධ මතයක් ගොඩනගලා නිවන් දැක්කේ නැති වුණාට දිගට පවතින නොසැලෙන විඥානයක් තියෙන එකට කියනවා භවංගේ කියලා. ඉතින් අද අභිධර්මයේ කොට නැගලා තියෙන ඕක මත. ඒකටම කියනවා ආලේ විඥානය කියලා මේ මහායානේ ඔය එකක්වත් මේ ත්‍රිපිටකේ නෑ. ඉතින් ඒ නිසා මේක පිරිසිදු කරගන්න හදනවා මිසක් අපි මේ විශේෂ බලකඳවුරු බඳාන කවුරුත් එක්ක ගැටෙන්න යන්න ඕන කමක් නැහැ. මේ තේරවාදයේ මේ පෙන්වන්න හදන මේ අහිංසක ක්‍රමය බොහෝම ප්‍රායෝගික එකක්. මේක භාවනා කිරීමෙන් එහෙම නැත්නම් ඒකට කියනවා භාවනා කරන තියෙන සෝවන් වුණාට පස්සේ කියලා. සබ්බාසව සූත්‍රයෙන් අරගෙන. නමුත් ප්‍රතිපදාවක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාව ඒකේ ගැළපෙනම නැත්නම් ගැළපෙනව නෙවෙයි දෙහියට හැපෙන තැන තමයි සදාචාරය. තේරවාදේ පටන් ගන්නකොට සදාචාරයෙන් පටන් අරගන්න. නමුත් උද්‍යප්පේ ඥාණයෙන් එහාට සදාචාරයක් නැහැ. දැන් ඔය කියන ධර්මවල එකකවත් තේර උද්‍යප්පේ ඥාණයෙන් පල්ලෙහාට සදාචාරයක් නැහැ. ඉතින් අපි අර මේ අයියා කෙනෙක් හිටියා. මිනිහටියක් මදාවියා. සාමාන්‍ය පපුවේ මේ දිග කොටිය කොටලා ඉන්නවා. ඒ නිසා උඩට අඳින්නේ නැහැ. අතෙත් පච්ච කොටලා ඉන්න නිසා අඳින්නේ නැතුව ඉන්නේ අර ලස්සනයි. ඉතින් අයියා ගැන පෙම්බෙන්ද පාර කරගත්ත නෑද නංගි කෙනෙක් මෙයාට නිකන් වචනයක් කියලා තියෙනවා. ඊට පස්සේ ඌ කියලා තියෙනවා උඹ ඉතින් මගේ නංගිනේ කියලා. මට මං මං මේ පැත්තට යන ඊට පස්සේ අයියා බුරියෙන් පල්ලට නෑ දැකන්නේ නෑ නේ කිව්වනේ. නෑදෑකම තියෙන බුරියෙන් උඩට පල්ලෙහාට නෑදෑකම් නැහැ. ඉතින් මම මේ නරක දෙයක් කියන්න හදනව නෙවෙයි. ඒ වගේ පැත්ත පටලවා ගත්තේ නැතුව ඒ කියන්නේ ක්‍රමවේදයකට භාවනා නොකරපු එක්කෙනෙක් ඒවා කියන්න පටන් ගත්තොත් ඕන තරම් රටු නම ගවන්න පුළුවන්. කන්නේත් හොඳ උගත්තු හොඳ සල්ලි තියෙන අය. එතකොට මේ ගිනියන එක්කනටයි ඒගොල්ලන්ටයි හවුහරණක් නැහැ. ඉතින් ඒක මේ අද වෙච්ච එකක් නෙවෙයි. ඉන්දියාවේ ශංකරාචාර්ය නිසා ඉන්දියාවට වෙච්ච දේ හොඳට සලකා බැලුවොත් ඒක සලකා බලන්න ඕනේ මේ පක්ෂයක් ගන්න නැතුව. එතකොට තේරෙන පටන් ගන්නවා බුදුන් උපන් දේශයෙන් බුද්ධ ආගම නැති වුණේ ඇයි? එහෙවුතියේදී ලංකාවේ මහසෙන් රජුරෝයි කීප අවස්ථාවක මේ මහායාන බුද්ධ ආගම ඇවිල්ලා බුද්ධ ආගමයිලා තේරවාදය විනාශ කරන්න හදනකොට මහසෙන් රජුරන්ගේ යුද සේනාපති තමයි නැගී හිටලා රජුරන් විරුද්ධ යුද ප්‍රකාශ කරේ. කරලා තමයි රට වේලාගත්තේ. ඊට පස්සේ තමයි මහා විහාරය අරස කරන්න පටන් ගත්තේ. නමුත් ඒක අබේගිරියෙන් ඇවිල්ලා ඒකත් විනාශ කරා. විනාශ කළා අද තියෙන අබේගිරිය හදාගෙන ගිය ලොකු ලොකු දර්ශනවාද. ඉතින් ඊට පස්සේ නාගාර්ජුන පාදයන් ඉන්දියාවේ පහළ වෙලා පුළුවන් තරම් උත්සාහ කරා මාධ්‍යම කාරිකාවේ තියලා සීලේ ඕනෙම නැහැ කියන්න යන්නත් එපා. සීලේ පමණයි කියන්නත් යන්න එපා. මැදින් යන කතාවක්. නමුත් ඒක නැස්චාත්වාදයක්. ඒකට කියන ප්‍රාසංගික කියලා එකක් විකල්පයක් පෙන්වෙන්නේ නැහැ යා. තියෙන එක විග්‍රහ කළා විතරයි පෙනෙන නිසා දැන් මම මේ ගිය ගමනේදී හම්බුණා දෙතුන් දිනක් මම සාකච්ඡා කරනකොට කිව්වා නාගාර්ජුන මතයත් දැන් ප්‍රතික්ෂේප වෙලා ලෝකේ මොකද ඒකේ තියෙන්නේ නැස්චාර්ත්‍ය මේක හරි නැහැ කියන එක විතරයි කරන්න ඕනේ මොකද්ද කියලා පෙන්නලා නැහැ අන්න ඔවැනි තත්ත්වයක් කරතේ නාගාර්ජුනත් නොවි ශංකරුත් නොවි ගත කරපු දෙන්න තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේ පන්දි ස්වාමීන් වහන්සේ බුරුමේ ඒක මොකද්ද ඒකෙන් මට ඉදා ඉඳලම තේරෙනවා මේ ශාන්තිලාට කිසි දෙයක් ඔප්පු කරන්න ඕන කමක් නැහැ. දන්න තේරවාදී ඒ තාලෙට කරගෙන යනවා. ඒක කරන්නේ සම්ප්‍රදාය රැකීමෙන්. එකනම් සම්ප්‍රදාය රැකීමෙන් අනිත් ඔක්කොමලා තියෙන්නේ සම්ප්‍රදායට ගැහිීමෙන්. දැන් කටුකුරුන් ශාන්තිත් සම්ප්‍රදායට ගහනවා. තේරවාද මේ <clears throat> අටුවාවට අරීමේ ශාස්ත්‍රීය ක්‍රමයට ගහනවා. ගහලා ඒ ශාන්තිය මතු කරාට මේ ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවේ එක පොලක මම දැක්කව නිවන නිවන දේශනාවල ඔය අද්වෛත වේදාන්ත ගැන පොඩ්ඩක් කතා කරලා තියෙනවා. නැත්තම් කතා නොකර අපිට කවුරුත් විරුද්ධවාදකම් හදන්න ඕනේ නැනේ. අපේ එකේ තියෙන වටිනාකම. අපේ එකේ තියෙන වටිනාකම මේක පොළවේ යන එකක්. අහසේ යන එකක්වත් පියාඹන්න හදන එකක්වත් නෙවෙයි පොළවේ යන එකක්. ඉතින් බලනකොට භාවනා කරනකොට හුඟ දෙනකොට පොළවේ ඉන්න බෑ. ඒගොල්ලෝ සක්මන් භාවනා කැමති නෑ. ඒගොල්ලෝ මේ මේ ඉඳගෙන භාවනා කරන්න කැමති නෑ. පුදුමාකාර ක්‍රමවලට දැන් මං අසෝලා අසෝලා කියා ගන්න හදනවා. ඉතින් ඒ ඔක්කොගෙම තියෙනවා මේ ඔක්කොගෙම තියෙන දුර්ලභම තමයි ශංකරාචාර්ය පාවිච්චි කරන්නේ. දැනට ඉන්දියාවේ පුදුම තාලෙට ඊට පස්සේ ශංකරාචාර්යට පස්සේ මම මේවා කියන එක ඇත්තටම හොඳ නෑ ස්වාමි විවේකානන්ද පුදුමාකාර ගහිල්ලක් ගහලා තියෙනවා මම දන්නේ නැතුව ස්වාමි විවේකානන්ද පොත් අරගෙන බෙදලා දුන්නා කට්ටියට බෙදලා දීලා මේ බුදුහාමුදුර ගැන කවුද කියලා අපේ ලංකාවේවත් කිසිම කෙනෙක් ලියලා නැහැ. පස්සේ මම නිව් ජර්සි ගියාට පස්සේ ඉනවා ජය ජයසිංහ කියලා මහත්තයෙක්. ඒක එනවා ඔබ වහන්සේත් කාලා ඉන්නේ කියලා. මොකද ඇයි එහෙම කියන්නේ? ඉතින් අන්නාගේම කෙකුණක් උනාවේ කියලා බුදුහාමුදුර ಗುಣ කතා කරන එක මොකද කියන්නේ කියලා. ඉතින් ආ ಗುಣ කතා කරට ඒකින් කරන විනාශය කියවන මෙන්න මේ පොත කියවන්නේ. පස්සේ යාගේ පොත් ලයිබ්‍රරි එකම මම ළඟට එවුවා මම දැන් වයසයි ස්වාමීන් වහන්සේ මේක කරුණාකර බෞද්ධයන්ට කියන්නේ මේ පොළවේ යන් මේ තියෙන අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදයන් ඒකේ ගියාට පස්සේ තැනකදී මේ සදාචාරය හැලෙනවා හොඳ නරක දෙක හැලෙනවා ඒක වෙනම කතාවක් ඒක හැලෙන්නේ ධර්මයට භාවනාවට හිත ඇවිල්ලා ඒ වුණත් එයා කවදා සදාචාරය පහත් කළා සලකන්නේ යගෙන දැන් මට වැඩක් නැහැ ඒක හරියට වාහනයකින් එයාපෝට් එකට ගිහලා එයාපෝට් එකේ ප්ලේන් එකට ගියාට පස්සේ මේ පොළවේ ට්‍රැෆික් ලයිට් වැඩක් නැහැනේ. හැබැයි ප්ලේන් එකට යනකම් පාර ට්‍රැෆික් තිබ්බොත් ප්ලේන් එක අල්ල ගන්න බැරි වෙනවනේ. ඉතින් යනකම් ට්‍රැෆික් ඕනේ. ඉතින් යනකම් පාරේ මාර්ග නීති අනුගමනය කරනවා. ප්ලේන් එක ටේක් ඔෆ් කරාට පස්සේ ට්‍රැෆික් ඕනේ නෑ. ඊට පස්සේ එයා ට්‍රැෆික් ඊට පස්සේ බලපාන. ඉතින් ඒක නිසා මේ සදාචාරයේ අපේ යන ගමනේ කොච්චර දුරට යනවද? ඒක කොහොමද බුද්ධ학මක් වගේ එකට බලපාන්නේ? ඒකට පහර ගැනීම හරහා තේරවාද බුද්ධ학මේ ස්මාර්ට් වෙන්න හදන කට්ටිය. ඉතිහාසය අරගෙන බැලුවොත් ඒ ගලන්න වෙච්ච දේ වෙලා තියෙන ඇඩ්‍රස් නැතුව ගිහිල්ලා තියෙනවා. දැන් ඒ වුණත් ඔය තියෙන තත්ත්වයටදී ඉන්දියාවේ නැවතත් ඒ Hindu ආගමේ ඒ ස්වාමිවරු පුදුම දියුණුවක් පෙන්වනවා. හැබැයි ඒ හුඟක් දක්ෂ හුඟක් මෝරච්ච ඒ Hindu ආගම දන්න අය බුදුජානනාංශ ගැන කතා නොකර නිකන් ඉන්නවා. ඒ කට්ටිය දන්නව කතා කරලා බෑ කියලා. හැබැයි යන්නේ බුදුහාමරට උඩින් යන්නේ ඒගොල්ලෝ. ද්වෛතය කතා කරන එක අද්වෛතයකට දාගෙන වේදාන්තයකට දාගෙන යන්න හදනවා. අපි දෙකක් නෑ එකයි. ඒක කවුද කියලා ඇහුවොත් කියන්න තියෙන ඒගොල්ලෝ කියන බ්‍රහ්ම කියලා අපි කියනවා අනිදසන විඥානය කියලා. මෙන්න මේක පටලවා ගන්න එපා කියලා බිකු බෝධි දීලා තියෙනවා. ඉතින් ඒකට මම දැක්කේ නෑ කවදාකවත් බිකු බෝධි සහ ඥානන්ද ස්වාමීන් අතර මේ සම්බන්ධය ගනුදෙනුවක් ගියයි කියලා. ඒ වගේම ලංකාවේ කිසිම දෙබසක් මේ අද්වෛත වේදාන්තයයි මේ අනිදසන විඥානය අතර සිද්ධ වෙලා තියෙනවායි කියලා. ඒක කරන්න බෑ මොකද හුඟ දෙනේ දුස්සීලයි. ඒ දු සීල කෙනෙකුට මෙතෙන්ට ඉල්ල කරන්න බෑනේ මේ වැඩේ. මේක සීලක ඉඳලා සමාධියක ඉඳලා ප්‍රඥා මට්ටමට ගිහිලා කරන්න ඕන එක. ඉතින් ඒක නිසා මේක නිකන් ජන විඥාණයට දාලා සිංහල බුද්ධාමර දාලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් Taman අවංකවම නිවන් දකින්න කටයුතු කරනවා නම් ওই සීනි බෝල වලට රැවටෙන්න බෑ. ඉව තියෙන පුදුමාකාර රසවත් දේවල් උගන්වනවා ඒකෙත් කරන්නේ මේ භාවනා පැත්තක දාලා. භාවනා කරන්න ඕනේ නැහැ. මගෙන් බණක් අහන්න. එතකොට යනවා කිය. ඉතින් වෙන වෙලාවල් තියෙනවා ඇත්ත. මුදුවට භාවනා කරපු කෙනාට බණක් අහනකොටම ලොකු සතුටක් එනවා. නමුත් ඒක ඕනෑමට වැඩිය බහුජන මතයට දාලා කරන්න බෑ. ඒ නිසා මේ අද තියෙන දේ දැන් මේ අපි 2019 නේ ගත කරන්නේ. තව අවුරුද්දක් විතර පවතී කියලා කියන. මේ ගොජේ මේ මේ පෙන දාන ගතිය ඊට පස්සේ ආයෙසර මිනිසුන්ට තේරෙන්න පටන් අර ගන්නවා මේ භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ තියේදි මේ හිතින් හදාගෙන මම අසවලයි කියලා හිතන්නේ නැත්නම් ලස්සන ඉදිරිපත් කිරීමෙන් පමණක් මිනිස්සු පිනවන්න පුළුවන් කියන කතාව වැඩි කල් යන්නේ නැහැ. පිනවන්න නම් තමයි භාවනා කරලා තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා පුරවන්න ඕනේ. ඒතර අර වගේ කතා අහන්නත් ඕනේ. ඒක නැත්තේ නෑ. ඒක මොනවද කියන්නේ? ධර්මදේශන අහුම්කම් දෙන්න. හැබැයි ධර්මදේශනාව ප්‍රත්‍යක්ෂයට බර කරලා යනවා මිසක් මේ චින්තාමයට බර කරලා යන කතාව පුදුමාකාර අතිශෝක්තියක් තියෙනවා. එහෙම නැත්නම් සෝබනයක් තියෙනවා. එහෙම නැත්නම් කියනවනම් ආලවට්ටමක් තියෙනවා. ඉතින් හුඟ දෙනේ කේක් කියලා කන්නේ කේක් එකේ අයිසිං එක. කේක් කියන්නේ වෙන එකක්, අයිසිං කියන්නේ වෙන එකක්. මේක අයිසිං එකක්. මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මේක ගිනහැර දැක්වීමක්. ඇතුලේ නෑ. ඉතින් මුතුන්සේ අහනවා ආත්මතු પરම්පරාවක් අහලා ඒ කාලේ ඔය එක්කෙනෙක්වත් බ්‍රහ්මයා දැකලා තියනවද කියලා. එක්කෙනෙක්වත් බ්‍රහ්මත්වයට පත් වෙලා තියනවද කියලා නෑ. මේ මෝඩියෝ පිරිසක් බ්‍රහ්මත්වයක් පෙන්නගෙන I am that කියලා ඒක තමයි නිවන කියලා පෙන්වන්න හදන කතාව. ඉතින් මම නිල්ලඹ ඉන්න කාලේ පුදුම තොගයක් කියෙව්ව දන්නේ මේක අද්වෛත වේදාන්තය කියලා. හරි ජොලි. කියවන පුදුමාකාර ජොලියක් එනවා. මේ මොකටද මේ මේ ලෝකේ සැපතියෙදි දුක විඳගෙන ඉන්නේ? මේක සච්චිත්තානන්ද. එතන සත්සං සත්පුරුෂයන් සායකතු වෙච්චාම සච්චිත්තානන්ද ලැබෙනවා. ඉතින් ඒ නිසා දියණන්සේගේ ග්‍රේස් එක ගත්තාම මේ නැත්තම් හොඳට ඉගෙනගෙන භාවනා කරපු කෙනෙක්ගේ ග්‍රේස් කරනවා කියලා කියන්නේ ආශිර්වාදයක් ගත්තා ඉවරයි. එයා කියන දේ කරගෙන හිටපම ඉවරයි. Taman ප්‍රතිපදා රකින්න ඕන කමක් නැහැ. මේන්න මේ කතාවට හොඳ පදනමක් දෙනවා මේ බ්‍රහ්මනිවන්තනික සූත්‍රයේ මේ අනිදස්සන විඥානයේ පටවි ඇති පටවි ගතියට මායින් කරන්නේ ජලයේ තියෙන ජල ගතියට තෙතමන ගතියට මායින් කරන්නේ නැහැ. එතකොට යාට පටවියාවෝ තේජෝ සමානයි. දේවත්වයේ දිව්‍යංගයේ දේවත්වයටම අයින් කරන්නේ බ්‍රහ්මයාගේ බ්‍රහ්මත්වයටම අයින් කරන්නේ. ඒතර දිව්‍යොත් බ්‍රහ්ම සමානයි. ඒතකොට දුස්සීලියා සුසීලියා ඔක්කොම සමානයි. ඒ අනිදස්සන විඥාණයට. අනිදස්සන විඥාණය කියලා කියන්නේ විඥානයේ ඉතාමත්ම පිරිසුදු අවස්ථාව. එහෙම නැත්නම් කියනවා නම් අපි ගත්තොත් ඕනම ජලයක් පිරිසුදු ජලයක් ආම්ල තනුක කිරීම සඳහා පාවිච්චි කරනවා කියලා ජලය තමයි තනුකම අංකේ ජලය තමයි තනුකම අම්ලය කියලා කියනවා. ඒක pH 7යි. ඉතින් pH 7 වතුර හොයන්න බෑ ලෝකේ. දාන භාජනය නිසා pH වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙන වෙනස් වෙනවා. ඒ pH 7 කියලා කියන්නේ දර්ශීය වතුරක් ඡාර අම්ල ගතිය නැති. ඒ නිසා ඕනෑම අම්ලයක් තනුක කරන්න අපි වතුර දාපම හරියනවා. ඉතින් මේ වගේ පිරිසිදු වතුර කියනවා වගේ එකක් තමයි උතන කියන්න හදන්නේ. ඉතින් ඒක ඇත්තටම concept එකක්ද නැත්නම් මේ ලෝකෙදී අත්දකින්න පුළුවන් එකක්ද? ඔය කියන අනිදස්සන විඥානය මරණින් මත්තේද මරණින් ඉස්සරහට කියන එක තියෙනවා සෞපදේශ නිර්වාණ ධාතුව සහ අනුපදේශ නිර්වාණ ධාතුව. සෞපදේශ නිර්වාණ ධාතුව ඒක පිළිබඳ නොසැලෙන සද්ධාාවක් ඇති වෙනවා. හැබැයි දන්නවා මරණය සප්පටපත් වෙනකන් නිරුපදිශේෂ වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ තමයි නිරුපදිශේෂ වෙන්නේ. ඒකන් සලායතන පවත්තන් වෙනවා. සලායතන පිළිබඳ දුකක් තියෙනවා. හැබැයි දුක දන්නවා. මේ නිවන් දකින්නවා කියලා සලායතෙන් දුක නැති වෙන්නේ සලායතෙන් දුක ගෙවන්න ගොරම් බාට විශ්වාසයක් එනවා ඒක ගෙවෙන්නේ මරණදී බව පරිණිරවාණදී බව දන්නවා ඉතින් ඒවට කරන ඥානන්ද ස්වාමීන් ලස්සන්ට වින් කළ පෙන්නනවා නමුත් මම මේ පෙන්වන්න හදන්නේ මේ කියන මේ ඥානන්ද ස්වාමීන් වගේ මේ නිවනේ නිවීමේ පෙන්නන මේ ඊටාම ගැඹුරු අනිදර්ශන විඥාන தত্ত্বයත් අපපතිතිත විඥාන தত্ত্বයත් මේක සංසන්දනය කෙරුවොත් මේ ශංකරාචාර්ය විසින් ගෙනල්ලා පෙන්නන ඔය අද්වෛත වේදාන්තයේ තියෙන අද්වෛත తত্ত্বය බුරුමේ ස්වාමීන් වහන්සේ කියලා පස්සේ මම පොතකින් හොයාගත්ත ඒ කරුණු ටික පෙන්නුවොත් අද්වෛත හිත කියලා කියන්නේ මෙතනයි දෙකක් නැහැ හොඳ නරක දෙකක් නැහැ සියල්ලේ මුල ප්‍රභව කියන වචනේ තේකේ තියෙනවා ඒක බලනකොට පේනවා මේ ඒක හරියට තේරුම් ගන්න හරි ලේසි මහාභාරත පොතේ ක්‍රිෂ්ණ විඥානය කියවලා බලන්න අනිදසන විඥානය එහෙමම කතා කරලා තියෙනවා. බෞද්ධයෝ තාම කියනවා මේක ගැඹුරු තේරුම් ගන්න බෑ කියලා. Hindu කට්ටිය භාවනා කරන්නේ නැත්නම් මොනවක්වත් නැතුව මෙන්න මේ මොනවද කියන්නේ මේ පට අරලා බෙන්නනවා. එචාන්නේ දැනගන්න නම් හරි හොඳයි ඒක. හැබැයි අත්දකින්න හෝ සාක්ෂාත් කරන්න හෝ ප්‍රායෝගිකව බලන්නේ කිසිම ප්‍රතිපදාවක් පෙන්වන්නේ නැහැ. <clears throat> Hindu ආගමේ කිසිම ප්‍රතිපදාවක් පෙන්වන්නේ නැහැ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට. අඩු ගාණ කියනවා Hindu ආගමේ කර්මය සහ කර්මඵලය පිළිගන්නවා හා සමානම දෙවියන් ආශික බලපෑම් පිළිගන්නවා. බ්‍රහ්මයාගේ බලපෑමෙන් තමයි නිවන් දකින්නේ. කර්මයකුත් තියෙනවා. ඒකවාදීව කර්මය ඵලය විතරක් පිළිගන්න ආගම තමයි බුද්ධ ආගම කියන්නේ. උඹ කරපු දේ විතරමයි. ওই බ්‍රහ්මයකුත් නැහැ. එහෙම ඉන්නවයි කියපු ගමන් ඔබ නිහීන නිච්ච තුච්ච තත්තරපත් වෙනවා. උඹේ ගලපීම තියෙන්නේ I am that. මම මේ I am here නෙවෙයි. Here now I am නෙවෙයි. ඉතින් ඔය નિසාරදත්ගේ මම පොත් ඔක්කොම ටික කියවම මට බුදුම රසයක් තිබුණා ඒ දවස්වල. හරි ආසයි. බලනකොට බ්‍රහ්මයයි කතා කරන්නේ. මේ ඔක්කොම කරන්නේ දැත් එහෙ එහෙ එලෝ එලෝ ඉන්න එක නයි කියලා. ඉතින් ඒ ගැන කතා කරපුව අපේ කාලේ මේ වර්තමාන කාලේ හොඳම ඉර්ෂිනාන්සලා තුන් හතර දෙනෙක් ඉන්දියාවේ පහළ වුණා. තාම බෞද්ධයෝ ගිහිලා වඳිනවා. හැබැයි දන්නේ නැහැ මේ කතා කරන්නේ මේ අද්වෛත වේදාන්තයක් මේ කතා කරන්නේ බුදුරජාන්සේ විනාශ කිරී බුද්ධ ධර්මයේ ඉන්දියාවේ විනාශ කිරීමට මුල් වෙච්චි සියුම් දේ ඒ සියුම් දෙයට ඊර්ෂ්‍යාවෙන්ද අපි මේ ඉන්නේ කියන එක විතරක් කල්පනා කරලා බලන්න. ඒකද ඇත්ත? නැත්නම් බුදුහාමර කියපු දෙයත් ඇත්ත. ඒක අපි මේ තලන් හදන චප්ප කරන දේ ඊර්ෂ්‍යාවෙන්ද එහෙම නැත්නම් වචනෙන් කියන්න බෑ කියලා අපි ප්‍රශ්නේ පැන යනවද? එහෙම නැත්නම් අපි මේ තේර දෙක තේරුම් අරගෙන මේ අද්වෛත වේදාන්තයයි එහෙම නැත්නම් මේ නිර්ගුණ විඥානයයි නිර්ගුණ බ්‍රහ්ම නිර්ගුණ తත්වයයි අනිදස්සන විඥානයයි. බ්‍රහ්ම සුගුණ తත්වයයි නිදස්සන විඥානය කියන දෙක සමාන්තර පද දෙකක්ද? මේක සලකා බැලිය යුතු කියන එක ඇත්තටම සංනිවේදනයේක අපේ සාකච්ඡාව කළ යුතුයි. ඒකට අවශ්‍ය කරන සූදානම බෞද්ධයාගේ සූදානම හදලා දුන්නේ නිවනේ නිවීමෙන් තොර කිට්ටුවට උත්සාහ කළා තිබුණේ එම්පිරිකේ ඥානසී හාමුදුරු උත්සාහ කළා තිබුණා පොල්ලත්ති බුද්ධදත්ත හාමුදුරු සූදානම් කළා තිබුණා. ඉතින් ඒ දෙනමම වහන්සේලා අර භාවනාවෙන් ලැබුව එකේ නෙවෙයි ගිහිලා තිබේ. ඒ දෙන ගිහිලා තිබුණේ පොත්වල දැනුමෙන්. හැබැයි ඒ දෙන දැනගෙන හිටියා ඉන්දියාවේ මේට විරුද්ධ මතයක් තියෙනවා. ඒක හරිම ජනප්‍රිය. ඒකට ගිය ගමන් බුද්ධ ආගම නැවතත් Hindu ආගමට ඇදලා ගන්නවා. ඒ කියන්නේ Hindu ආගමෙන් ප්‍රසූ ප්‍රසූත කරපු මේ දරුවා ආයේ Hindu ආගම විසින් ඇතුළට අරගෙන දැන් ඉන්දියාවේ අලුතෙන් පටන් ගන්න වෙලා තියෙනවා අම්බෙඩ්කර් මතයටයි ගෝයන්කා මතයට යන බුද්ධ ආගමක් නැත්නම් ඉන්දියාවේ කවුරක්වත් දන්නේ දන්නවා දසවෙනි අවතාරය කියලා. බ්‍රහ්මගේ දසවෙනි අවතාරය ඔගේ මූණ දිහා බලන්න බෑ වැළුවොත් මේ ඌණියන් වෙනවා. බය වෙලා හිටපන් කියලා. ඒ නිසා බුද්ධ ගාවට එන හැම Hindu කෙනෙක්ම බුද්ධ ජාතික මූණ බලන්නේ. බැලුවොත් අපලයි. මොකද බුදුහන්සේ අනිච්චන් දුක්ඛං අනත්තන්නේ කියන්නේ අවමංගල්‍යේනේ අභාවේනේ මේව නැත්තම් නිරෝධේනේ අරගොල්ල කතා කරන සච්චිත්තානන්ද හිතේ සත්‍සිතේ පිවිතුරු හිතේ ආනන්දේ ඊට මොකටද මේ දුක ගැන කතා කරන්නේ බොහොම ලස්සනට ඉන්න පුළුවන් කියලා. ඉතින් අභාගයකට සම්බන්ධ වෙලා තියෙන එහෙම මේ ලස්සනට කතා ඉන්න ස්වාමිවරු ඉන්දියාවේ ඒ ගෑනු කෙනෙක් දැකපු ගමන් ඔක්කොම ඉවරයි. මෑත කාලේ තුන් හතර දිනකටම වුණා. ඉතින් උන්ට කොණ්ඩේ වවාගෙන භාරත් භූෂන් වගේ ඉන්නවා ඉතින්. ඒ ධර්මයේ දේශනා කරගෙන. දැකපු ගමන් ගෑනු කෙනෙක් කඩලා යනවා. ඉතින් අපේ ආමතුරුන්ටත් ඒක වෙනවා. ආයේ මේ Hindu සාමිලාට ඉතර නෙවෙයි ආමතුරුන්ටත් ඒක වෙනවා. ඉතින් ඒතන ජනප්‍රිය භාවයක් තියෙනවා. ඒ ජනප්‍රිය භාවය මේ මේ නාය මේ මොනවද කියන්නේ? निराமிස එකක් නෙවෙයි. ආමිස බෙර ගහගෙන, සද්ද දාගෙන, විභූෂණ පාගෙන, ඒ සෙල්ලගෙන අනේකේ ජනප්‍රිය භාවයක් තියෙනවා. ඉතින් ඒ ගැන බය වෙන්න කියලා කියනවා. තේරවාදී දිකට ගියොත් ඇදෙන්නේ කාමකයන් අතරට. ඇදෙන්නේ මේ සෝබන පැත්තට. ඉතින් අනිත් පැත්තට ගිහිල්ලා කටයුතු කරන්න ගියාම මේ ඔය සච්චිත්තානන්ද කට්ටිය කියනවා බුද්ධ ආගමේ තියෙන ක්‍රමය අත්කලමතාන් යෝගයට වැටලා තියෙන්නේ දුක ගැනමයි කතා කරන්නේ. ඊට මැදිය ලේසි මේ දුකේ ඉන්න මිනිසුන්ට තවත් දුකක් ගැන කතා කරලා වැඩක් නැහැනේ. අපි අයිස්ක්‍රීම් ගැන කතා කරමු, චොක්ලට් ගැන කතා කරමු, පකඩ ගැන කතා කරමු කියලා ඒව ගැන කතා කර කර ඉන්න. හැබැයි අපිට අපේ යුගයේ මට පේනවා කාලයක් ගත කරන්න වෙයි මේ මේ කේල් ගෙඩිය පොත්ත ගලවලා බලන්න මේ I am that කියන එකද අපි බලන්න ඕනේ එහෙම නැත්නම් here now I am කියන එකද බලන්න ඕනේ කියන එක තමයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ අපි